නමෝ තස් භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු විශේෂයෙන් දැනගත යුතු මොනවද කියනවද මේ භාවනා ගැන ටිකක් කියලා දෙන්න. භාවනා කරන හැටි. මේ විදර්ශනා කරන හැටි ඒක අපතන්ද ඒ විදිහටම හිතන්නම වෙනවා අනිවාර්යයෙන්ම හිතන්නම ඕනේ එහෙම හිතන්නේ නැතුව කවදාවත් ආශ්‍රයච්ඡේ වෙන්නේ එතකොට මේ භවනා කරන හැටි කියලා දෙන්න අනිත් කරුණු අපි අහගෙන තියෙනවානේ තව ඕලා කුණා කාරණා තියෙනවා අර සතර ආහාර ගැන ඒවා ටික දැනගන්න ඕනේ ඒවා හිත දිහා ටිකක් කියලා දෙන්න එතනදී දැන් ඉස්සෙල්ලාම මේ අර චිත්ත සමතයක් ඇති වෙන චිත්ත කරන්න පටන් ගන්නවා. දෙවිදස්න සම්පූර්ණලා හිත අර ඒකවත් වෙනනම් අමාරු. සතනෙම තිර තියාගෙන ආනාපාන සතිය වඩන. ඉතින් දන්නවනේ මේ විදිහට ආනාපාන සතිය වඩන්නේ පුළුවන් තරම් උත්සාහවත් වෙන්න දවස පුරාම සති නිමිති හිත තියාගෙන යනකොට උනත් වැඩ කටයුතු කරනවා කුටියට යනකොට නම් හැම වෙලාවෙම සති නිමිති හිත තියාගන්න උත්සාහවත් වෙන්න. ඊට පස්සේ දැන් එකතන ඉඳගෙන ඉන්නකොට සති නිමිති හිත තියාගෙන ආනාපාන සතිය වඩනවා. වඩලා විතර්ක අඩු වේගන එනකොට හැම වෙලාවෙම මේ සත්පුද්ගල භාවයට සිදුවෙන අරමුණ. එතනදී අපිට හැම වෙලාවෙම සිහි වෙන්නේ බාහිර කියපු කරපු දේවල් ඉන්න අය. දැන් අපි නිකන් සුචිත් කියලා. එහෙම සිහි වෙන අනිවාර්යයෙන්ම සිහි වෙන සිහි වෙන ගානේ නුවණින් බලන්න ඕනේ. එතෙන්දී බලන්න ඕනේ මෙහෙම දැන් අසුචිත්ත කියලා හිතනකොටම දැන් අපි එහෙම හිතනකොට එතන තියෙන්නේ හම්මස්ලේ නහර ඇටට ඇඟිලි කනබුන හරින දෙන්න ඒ රූපයේ මේ ඇසිද පිට දෙනකොටම පුද්ගලයේ සුචිත්ත කියලා පිටන හිතෙන්නේ කියලා බලන්න ආපහු දිනුවට අනිත් පැත්තට බලන්න ඕනේ දැන් මම අපි හදිසියේ සුචිත්ත බලන්න යනවා කියලා ගියාම වෙන්නේ කනබුන ආහාරයෙන් හැදුණු හම්මසලේ නහර ඇට ඇටම දුරුත්තේ රූපේ මේ ඇසිදි පිටට එයි. එතකොට අපි තුල ආශ්‍රය දෙනව නේද ආපහු. ඒ කියන්නේ කෙනෙක් කියන අදහස ඇති වෙනව නේද? කියලා හැම වෙලාවෙම තමන් තුල බාහිර ධාතුනානත්වය නිසා තමන් තුල සත්පුද්ගල හැඟීම ඇති වෙනවා කියලා දකින්න අතීතයේදීත් උනේ එහෙමයි දැන් සිහි වෙනකොටද අපි මේ අවිද්‍යාවෙන් හටගත් කර්ම නිමිත්ත මේ සිහි කරන සත්‍ය පුද්ගල කියලා අපේ මනසේ තියෙන හැඟීම අපි මෙහෙම සිහි කරන සිහි කරන දේ බලන් ගියාමද වෙන්නේ ඉන්න කෙනෙක් පේනවා නෙමෙයි අනාත්ම සත්‍ය පුද්ගල භාවයෙන් තොර ඒ ස්කන්ධය සිදිරිපිට වෙනකොට පුද්ගල භාවය දෙනව නේද කියලා බලන්න. එතකොට උපදින උපදින අරමුණක් ගන්න සිහියට නුවණෝන උපෙන්. දැන් සතිපට්ඨාන කියන්නේ හැම වෙලේම එක තැනක ඉඳගෙන ඉන්න එක නෙමෙයි. සිහිය තියන්න ඕන සිහිය තියන්න ඕන කය කෙරෙහි කොහොමද මේ අපි හිතන අපි දන්න විදිහ පුද්ගලයා බාහිර ඉන්නවා කියන එක නතර වෙන විදිහට තමන්ගෙන් හොයාගෙන සිහි කරලා යන්න බැරි වෙන්න ඕනේ හැබැයි මේ ධාතුව ගැටකොට තමන් තුළ මේ සත්පුද්ගල හැඟීම පහළ වෙන බව දකින්න ඕනේ. ඒ විදිහට නුවණ මෙනෙහි කරනවා ආනාපාන සතිය වඩනවා. එතකොට හැම දෙයක්ම ටික දවසක් ගියාම ඔය සවිඥානික දේ බලන්න කියන්නේ ඒ වටා තමයි ලොකු කෙලෙසයක් තියෙන්නේ අපිට බැඳීම් තියෙන්නේ ඊට පස්සේ ඒ මට්ටම අඩු වෙනකොට Tamanට හැමතැනකම තේරෙනවා දැන් චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු කියලා ඒ ධාතු නානත්වය නිසා ඒ ඒ අවස්ථාවවලදී ගාස්මින් දිත්‍තිතාප මනුසිල් කියලා තමන් තුල මේ සංකල්පන ඇතිලා නේද තියෙන්නේ කියලා. එතකොට Tamante සිහි කළා බාහිරයට යන්න බෑ. එහි තියෙන ධාතුවයි කියලා නෝනේනවා. ඉතින් සංයෝගාමයේ කියන්නේ සිහි කරන්නේ සිහි කරනකොට හිස්සුවක් හැටියට. එතකොට මේ තුච්ච දෙයක් හැටියට හිස්සුවක් හැටියටම වැටෙනවා. එහෙම දෙයක් යන්න බෑ. අන්තිමට ඒකයි දැන් මේ විදිහට බලනකොට බලනකොට Tamanට තේරෙනවා බාහිර හැමතැනකම තියෙන සතර මහා ධාතු කියලා. එහෙම දකිනකොට තමයි පටවිස්මින්නින් බිද්දේ පටවිය කලකිරෙනවා. කලකිරෙනකොට නොයලෙනවා නොයලෙනකොට මිදෙනවා කියලා කියන්නේ අපි අන්තිමට සතර මහා ධාතුව සිදිරි පිටට එනකොට පුද්ගලයේ කියන අදහස අපිට ඇති වෙනවා. අපි ඒක දන්නේ නැති නිසා බාහිර පුද්ගලයේ කියන අදහස නිසා මෙච්චර කල් දුවන්න පුළුවන් වුණේ. ඒ කියන්නේ අරමුණු ගන්න ගන්න ගන්න කෙලවරක් නැතුව අවිද්‍යාවේ මේ කෙනෙක් ඉන්නවා කියලා හිතන්නේ නැවත නැවත. එතකොට දැන් සමාධියකින් හිත වඩ වඩ හැම වෙලාවෙම සිහි කරන්න ඕන දේ තමයි සත්පුද්ගල භාවය කියන එක අපේ මනස තුල උපදිනවා ඇස් ඉදිරිපිට ධාතු වෙනකොට. දැන් ඕකදී මම අර කතා කළේ දැන් ධම්මානුපස්සනාව වගේ ගන්න අජත්තන්වා බහිද්ධාව අජත්ත බහිද්ධාව කියන දේ. දැන් මගේ ඉදිරි පිටට දැන් මේ කන බොන ආහාරයෙන් හැදුණු හම්මස්ලේන ආහාරයෙන් යුක්ත රූපේ එනකොටම රාහුල හඳුරු කියන අදහස මන් තුල ඉදිලා තියෙනවා. දැන් එතකොට මම දන්නවා දැන් මේ ආශ්‍රව. දැන් මම මෙහෙම ඇල්ලුවොත් ඇල්ලුවේ සතර මහා ධාතු රූපෙ මිසක මට කවදාවත් පුද්ගලය අල්ලන්න බෑ. එතකොට මම සිහි කරනකොට සිහි කරන්නේ පුද්ගලයෙක් කියලා ඒ මග්ගාව තියෙන උපාදාන මට්ටම. කර්ම නිමිත්ත. මම සිහි කළ මෙහෙම බලද්දිත් මට ආපහු චක්කු ධාතු රූප ධාතු චක්කු විඤ්ඤාණ ධාතු කියලා අනාත්ම ස්කන්ධ ටික ගැටෙන්නේ ආයත ආශ්‍රය වේදෙනවා. ඊට පස්සේ මම දන්නවා මේ රූපය අපි රාහුල හඳුරෝ කියලා එතන කතා කරන තැන ස්කන්ධ ටිකක් තියෙන්නේ. ඒ ඇස් ඉදිරි පිටට මේ රූපේ ගියාම හම්බ වෙනකොටම මෙතනද කන බොන ආහාරයෙන් හැදෙන හම්මස්ලේන ආහාර වලින් යුක්ත රූපය ඇස් ඉදිරි පිටට එන සුදසන හඳුරාව කියන අදහස ඒ ඒ වෙනවා. තේරෙනව නේද? එතකොට ඔන්න දැන් මේ දෙපැත්තට ලෝකෙ රැවටලා තියෙනවා. ඊට පස්සේ ඒ විදිහටම අපි Taman කියන රූපෙද ගත්තාම හම්මස් ලේනහර වලින් යුක්ත රූපය අරමුණ වෙනකොට හැට ගැටෙනකොට මම කියන අදහස සිහි වෙනවා. ඒක වෙන්නේ. එතකොට මෙතනදී හැම වෙලාවෙම බලන්න ඕනේ ලෝකයේ ශුන්‍යතාවයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන තිනකට සමන් ලෝක. ලෝකේ තුන දව වගේ දකින්න අවිඥාන කචේතනික. ශුන්‍යතෝ ලෝකේ අවික්කේසු එවම් මච්චුරජන පසති. ඒ කියන්නේ ලෝකයේ ශුන්‍යතාවයෙන් බලන්නේ නම් මරරජතමේ නොදකිනවා. ඒ කියන්නේ මායාගේ නොදැක්මට යන්න පුළුවන්. අහුවෙන්නේ නැතෙන්ට කියලා. එතකොට හැම වෙලාවෙම අපි තේරුම් ගන්න ඕනේ දැන් ධාතුව නිසා අපි තුල ප්‍රපංචය යෙදෙන හැටි. ඒක අජත්ත බහිද්ධාවා කියලා බලන්නේ තව කෙනෙක්ව දන්න තව කෙනෙක්ව දකින්න පුද්ගලයෙක් ඉන්නව නෙමෙයි එතනද මෙහෙම ධර්මතාවයක් ඉදෙන්නේ කියන කාරණාව හින්දායි බලන්න ඕනේ දැන් අපි කියමු දැන් සුචිත්ත කියලා එතන බලන්න කියාම ඒ හම්මස්ලේ නහරට ඇටමිදුළු තියෙන රූපය ඇස් ඉදිරිපිට එනකොට Taman තුල යෙදෙනවා වගේ මේ රූපේ ඒ ඇසිදිරි පිටිනකොට එතනද විද්‍යාව ප්‍රත්‍යයෙන් ආශ්‍රය දෙනවා මනසේ ස්වාමීන් වහන්සේ වැඩියන්නේ කියන කාරණාවයි එතකොට මේ හැමතැනකම තියෙන යථාර්ථය අනාත්ම ස්වභාවය. ওই විදිහට උච්චරමයි ලොකු ගැඹුරක් ඕනේ. ওই විදිහට බල බල බල බල බල බල හිටිය සිහිය ඕනේ දවස පුරාවේ තොරතෝච්චයක් නැතුව සත්‍යය ගැන පුද්ගලය ගැන හිතන හිතන ගානේ නෑ මේකයි ඇත්ත මේකයි ඇත්ත මේකයි ඇත්ත කියලා හිතන. මෙහෙම හිතනකොට යම් දවසක් තියෙනවා Tamanට සැක නැතුවම මේක ස්කන්ධ ටික වෙන් වෙලා කෙලෙ මේ කෙලස් ටික වෙන් වෙලා දෙරෙන් දරක් වෙනවා. දැන් අර මම මතක් කිව්වේ දැන් ලෝකය කරන්නේ කෙලස් පරිහරණය. කෙලස් පරිහරණයක් කියන්නේ දැන් මේ ස්කන්ධ අසහමෝට එනකොට Taman තුල මා තුල යෙදුණා රාහුල හම්බු. ඊට පස්සේ ඒ නිමිත්ත දැන් ස්කන්ධ දන්නෙත් නැහැ කෙලස් දන්නෙත් නැහැ. ඒ නිමිත්ත තමයි මම දැන් හිතෙන් සිහි කර කර ඉන්නේ මම ඒ කර්ම නිමිත්ත අලුත් දෙයක් කර කර ඉන්නේ. ඊට පස්සේ රාහුල් හාමුදුරුව බලන්න යනවා කියන අදහසෙන් දැන් මේ පුද්ගල භාවයේ ඒ හැඟීම ඒ නන්තික ඔක්කොම මංගාව තියෙන්නේ බලන්න යනවා කියලා යන්නේ ගිහි ගියාමත් ආයෙ ධාතු නානත්වයේ හම්බ වෙන්නේ අනාත්ම ධාතු උපද්දවා ගන්න එක තමයි මේ කෙලෙස් ටිකෙන් කළේ මම කර්මයට විපාක කියලා කියන්නේ ඒ හම්බ වෙනකොටම ආපපුරාවුල හම්බුරු හම්බුණා දැක්කා වගේ තැනකින් එන්නේ එතකොට මගේ මුළු ජීවිතේම තියෙන්නේ කෙලෙ දැනගන්නෙත් කෙලෙසුන්ගෙන් සිහි කරන්නෙත් කෙලෙසුන්ගෙන් බලන්නෙත් කෙලෙසුන්ගෙන් ආයෙත් බලන දේ දැනගන්නෙත් මේ කෙලෙස් වලින් සිහි කරන්නෙත් කෙලෙස් වලින් ආයෙත් බලන්නෙත් කෙලෙස් වලින් ඒ හින්දා මට අපිට දැන් සාමාන්‍ය ලෝකයට කියලා කෙලෙස් පරිහරණය දැන් රහතන් වහන්සේට කියන්නේ ස්කන්ධ පරිහරණය කරනවා. කෙලෙස් පරිහරණය කරනවා කියන්නේ දැන් රහතන් වහන්සේ නමක් ඉදිරිපිට මේ රූපය ආවහම හොඳට දන්නවා කන බොන ආහාරයෙන් යුක්ත මේ රූපය මේ කියන කාරණාවක් දන්නවා. මේ චක්කු සම්පස්සේ නිසා රූපේ තියෙන ස්පර්ශ නැති නැති වෙනවා කියලා නුවණක් තියෙනවා. ඔච්චරයි. හැබැයි හොඳට දන්නවා මේ රූපයේ අවිද්‍යාවෙන් යුක්ත කෙනෙක් ගාවට යනකොටම රාහුල හාමුදුරු කෙනා අදහස ඕන යෙදෙයි නේද කියලා දන්නවා. අපි ඊට පස්සේ මේ නිමිත්ත සිහි කළාම සිහි කරන්න පුළුවන් හටගත් දේ නැති වෙනවා කියලා දන්නවා. ආපහු ඒක සිහි කරන්න පුළුවන් සිහි කරනකොට ඒක මනෝ කියලා දන්නවා. රහතන් වහන්සේ. ආපහු මේ සිහි කළා ඒක බලන්න යන්නත් පුළුවන්. යනකොට තියෙන දේ හම්බ වෙනවා නෙමෙයි අවස්ථාවට ධාතුනානත්ය ගැටලා පේනවා කියන එකක් දන්නවා. එහෙම ගැටෙනකොටම මේ 13 අනත්ය තියෙන්නේ මේ ස්කන්ධ මාත්‍රයක් කියන නුවණමයි එතකොට හමු වෙද්දිත් සිහි කරද්දිත් බලද්දිත් ස්කන්ධ කියන මට්ටමමයි තියෙන්නේ මේ එතකොට රහතන් වහන්සේ කියන ස්කන්ධ පරිහරණය කරනවා කියලා මේ හැබැයි හොඳට දන්නවා මේ ඇත්ත නොදකින ලෝකෙට මේ රූපේ එනකොට සත්වෙක් හම්බේ පුද්ගලෙක් හම්බේ නේද කියලා ආශ්‍රව වලින් ආශ්‍රය ඉදෙන හැටි ගැනත් දන්නවා. මේ ඇති කල්ලි මේ වේ මේ නැති කල්ලි මේ නෙවෙයි කියලා. ඒක දැන් සත්‍ය පුද්ගලෙක් නැහැ කියන්න බෑ. මේ රූපයේ පිරිසිඳ නොදකින්නකොට පුද්ගලයෙක් කියන කාරණාව යෙදෙන නිසා සත්වෙක් කියන කාරණාව යෙදෙන නිසා ඒ බඳු අදහසකින් බැලුවහම ලෝකයේ තුල සත්පුද්ගල භාවයක් ඇසුරු වෙන නිසා නෑ කියන්න බෑ. යම් කිසි කෙනෙකුට අවිද්‍යාව දුරුකල ස්කන්ධ ටික පිටිසෙන් දැකලා අවිද්‍යාව දුරුකල සත්පුද්ගල භාවයෙන් මිදුනහම මිදිච්ච කෙනාට ස්කන්ධයම හමු වෙනවා බලන්න කියලා ගියාමත් ස්කන්ධය උපදිනවා කියන තැනකින් කටයුතු කළොත් මේ සත්පුද්ගල භාවයේ ලෝකයේ ඉතුරු වෙන්නේ නැහැ කියලා දකිනවා. එතකොට මෙතෙන්දී දැන් හැම වෙලාවෙම විදර්ශනා කරනකොට ආධ්‍යාත්මිකයි බාහිරයි දෙකේම බැලිය යුතුයි ආධ්‍යාත්මික බාහිර මාරු මාරුට බැලිය යුතුයි එතෙන්දී සවිඥානික තමන්ගේ ශරීරයේ දිහා බලුවාම මේ රූපෙද මේ විදිහට හිතට හිතන්න ඕනේ ඇතුලේ කේසුන් ලෝම නියදත් හම්මස් හරි මේ කනබුන ආහාරයෙන් හැදුණු රූපයක් නෙමෙයි ඒ ඒ රූපේ ඇහෙන් බලනකොට මේ මම කියන අදහස එදිරන් තියෙන්නේ කියලා බලනවා ඊට පස්සේ මේ රූපේ තව තව කෙනෙක් නෙමෙයි තවත් නෑ අපි කියමු මේ චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු කියන ධාතු නාමත්‍ය උපදින තව තැනක තියෙනවා බයිද්දාව. දැනට මේ ඕරම් භාග්‍ය සංයෝජනයේ මට්ටමේ නිසා දෙපැත්ත බලන්න වෙලා තියෙනවා. උඩට යනකොට එහෙම ඕනේ නැහැ අතහැරෙනවා මේ තමන් තුලම දර්ශනයක් විතරක් එනවා. දැනට බාහිර සත්‍යයක් පුද්ගලෙක් ඉන්නවා කියන මානසික මට්ටමක අපේ තියෙන නිසා දෙපැත්ත බලන්න වෙනවා. තව සත්‍ය පුද්ගලෙක් ඉන්නවා නෙමෙයි එතනද චක්කු ධාතු රූප ධාතු චක්කු විඤ්ඤාණ ධාතු උපදිනකොට එතන ඇසිදි පිටින මේ රූපය හමු වෙනකොට එතන ආශ්‍රය වේදනා නේද පුද්ගලෙක් කියලා. කියලා ඔන්න එහෙමත් බලනවා. ඊට පස්සේ මේ ඒ රූපේ මේ ඇසින් පිටට එනකොට පුද්ගලෙක් කියලා එදෙනව නේද කියලා බලන්න. මේ විදිහට බැලිය යුතු හැම වෙලාවෙම අනාත්මෝ ධර්මතා නිසා තමන්ගේ මනසේ ආශ්‍රයෙදි සත්ව පුද්ගල හැඟීම කියලා දකිනවා. දැනට ආශ්‍රය ක්ෂය කරන්න තියනවා කියලා කියන්නේ සිහි වෙන්නේ බහැර සත්වයක් ඉන්නවා පුද්ගලෙක් ඉන්නවා කියලා හිතෙන හිතෙන ගානේ ඒක ගෙවන්න තියෙනවා. නෑ ඕක නෙමෙයි ඇත්ත මෙහෙමයි තියෙන්නේ ඒ නිසා Taman තුල ඉපදිලා බාහිර ධාතු නිසා Taman තුල සත්පුද්ගල සංඥාව ඉපදිලා එහෙනම් බාහිර සත්‍ය පුද්ගලයෙක් සිහි කරන්න බෑ නේද කියන කාරණාව දැනට අපිට මතකෙටනේ වචනෙද තියෙන්නේ සිහි කරන්න හදනකොට කෙනෙක් ගැන හිතලා හිතෙන් විස්තර ටිකක් කියනකොට Tamanගේ හිතට ලැජ්ජ වෙන මට්ටමක් එනවා අයියෝ මොනතරම් විහිළුවක්ද මේ කරන්නේ කියන එක කෙනෙක් බැන්න ගැහුවා කියන මොන මට්ටම්වත් හිතින් නැති මට්ටම මොකද අන්තිමට පුද්ගලයෙක් සිහි කරගෙන පුද්ගලයෙක් හදාගෙන තමන්මයි ගහගෙන බැනගෙන තියෙනවා මට්ටම වෙනවා මොකද එහි ධාතුව නිසා තමන් තුල මනස තුල ප්‍රපංච විදර්ශනාව කියන්නේ හැම මොහොතකදීම ඕකට සිහියෙන් ඉන්න ඕනේ. වැඩ කටයුතු කරනකොට සති නිමිති හිත තියාගෙන පුළුවන් තරම් අමතක වෙනවා ආයෙත් මතක් කරලා ගන්න දවස පුරාම සති නිමිත්තෙන් ඔය එක එක දේවල් අනුමන ඔය කූරුක් ගා ඉන්න එක හරීම බාධාවක් මේ සති නිමිත්තට. මම කිව්වේ කොම්පියුටර් වුණත් පුදුමම බාධාවක් කියලා හිතෙන ඒ වගේ හිත වඩන මට්ටමට ගත්තාම සති නිමිත්තේ අකණ්ඩව හිත අල්ලගෙන යනකොට මේ එක දවස් දෙකයි තුනයි අමාරු. ඊට පස්සේ හොද්දට සති නිමිත් එළඹ සිටිනවා පුදුම මිහිරි තැනකට එනවා. ඒ කියන්නේ ලොකු සමාධිය කියන එක නෙමෙයි. අපහසුකෙන් දුර සති නිමිත් දෙගෙන හැම දෙයක්ම කරන්න පුළුවන්. එතකොට මේ කරන දේවල් කියන දේවල් සංවර වෙන්නේ ඉබේම. එහෙම අපි උපායශීලී නොවි වමනාවෙන් හිතල සංවර කරගන්න හැදුවොත් ඒක උරුතු වෙන්නේ. හරියන්නේ. නමුත් දහමකින්ම හරියට දහමට හිතලා තත්ත්වෙන්නේ ඉබේම හැම දෙයක්ම සංවර වෙනවා. මේ දවස පුරාම සති නිමිත්තේ සිහිවත් ඉන්නවා ඒ වැඩ කටයුතු කරන අතරදී සති නිමිති ඉන්න අතරදී පුද්ගලයෙක් සිහි වෙනකොට එතකොටත් වග බලා ගන්න ඕනේ මේ හිත ඇතුළෙන් මෙහෙ කරන්න. ඒ කියන්නේ බාහිර කෙනෙක් කියන ආශ්‍රයක්ෂය කරන්න තියනවා කියන්නේ දැන් එන්නෙම බාහිර පුද්ගලයෝ ගැන බාහිර අර්ථයෙන් චිර කතම්පි චිර භාසිතම්පි සරිතානුසත්ත කියලා ඒ කියන්නේ බොහෝ කලක සිට කිව්වා වූ කළා වූ දේවල් සිහි වෙනකොට ඒ සිහි වෙන එකට හොඳට සිහිය තබන්න තියෙනවා දැනට තියෙන්නේ ඒ ටික තියෙනවා එතකොට මොන විදිහකටවත් බාහිරට යන්න බැරි බව කියන්නේ අපි හිතාගෙන ඉන්න විදිහේ පුද්ගලයෙක් හොයාගෙන යන්න බැරි මට්ටමට ගන්න ඕනේ මාතට. එතකොට Tamanට තේරෙනවා. එතකොට මේ මේ ටික මෙහෙම කරන්න ඕනේ කොච්චර දුරටද කොහොම කළ යුතුද අර මං කිව්වේ ධර්මාත්ම දේශනාව ලැබුවද නෑනේ අන් ඒක අහන්න ඒකෙදි මම ඔය මතක් කළේ ඇයි මේ ඒක අහන්න ඒකෙදි ඔය මතක් කළේ අපිට මේ මේ මේ විදිහට දැන් බාහිර ධාතු නිසා තමන් තුළ පුද්ගල භාවය ඇති වෙනවා කියලා බලනවා බාහිර පුද්ගලයෙක් සිහි වෙන හැම වෙලාවකම නෑ බාහිර පුද්ගලෙක් සිහි වෙනවා කියලා මම දන්නේ සිහි කළාට එතන තියෙන්නේ මෙහෙම ධර්මතාවයක් ඒ ධර්මතාවය ඉදිරිපිට නෝ තමන් තුළම නේද කියලා ඔහොම ඔහොම බලබලා බලබලා හිත වඩන. මෙහෙම වඩනකොට යම් වෙලාවකදී ඒ කියන්නේ දැන් මේ ස්පර්ශ ආයතන 6 ස්පර්ශ ආයතන 6 කුමන ආයතනයකවත් සත්පුද්ගල භාවයක් දකින්න බැරි මට්ටමට ආවොත් ස්පර්ශ ආයතන හයම නිසා Taman තුල පුද්ගල භාවය දෙනවා කියලා හම්බ වෙනවා එතකොට සම්පූර්ණ ශුන්්‍යතාවයක් එළඹ සිටියේ තේරෙන්නේ එතකොට මෙන්න මේකද කියනවා අනිමිත්ත චේතු විමුක්තිය කියලා එළඹ සිටින තැනකට මේ මේ ශුන්්‍යත චේතු විමුක්තිය කියලා සත්පුද්ගල භාවයෙන් ශුන්‍යයි ඒ කියන්නේ අනාත්මයට බැලුවහම තියෙන ලක්ෂණය තමයි ශුන්්‍යත චේතු විමුක්තිය හම්බ වෙන එක. ආත්ම දෘෂ්ටිය නැතින විදිහට අර විදිහට අනාත්මයෙන් බලනකොට බලනකොට වෙන්නේ සත්පුද්ගල භාවයෙන් ශුන්‍ය ධර්මතාවයක් කියන තැනට එනවා. මනස. ඒ චේතු විමුක්තිය මොකටද? නිවන සඳහා. විමුක්තිය කුමකටද? නිවන සඳහා. මොකද්ද නිවන? සෝපදිශේෂ නිබ්බාන සහ අනුපදිශේෂ නිබ්බාන කියලා දෙකයි. අන්න ඒ මට්ටමට ආවහමයි හටගත්ත ස්කන්ධය ඉතුරු නැතුවම නැති වෙනවා නිරුද්ධ වෙනවා කියන එක පේන්නේ. එක්ෂණිකව. අර චේතෝ විමුක්තිය ආශ්‍රයයෙන් හිත මිදිලා ආශ්‍රයෙන් හිත මිදුනේ මොකටද? ඒ විමුක්තිය මොකටද? නිවන සඳහා. ස්කන්ධ නිරෝධය හම්බ වෙන්නේ දකින්න එතකොට. ඒ ක්ෂණික නිරෝධය තකියුව නිරෝධය දකින්න එකට මත්තම ගන්න ඕනේ වෙන එකක් ආශ්‍රවයන්ගෙන් හිත මිදෙන තැන දක්වා විතරයි කල යුත්තේ. අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොවන තැනටපත් වුනහමයි සංකාර නිරුද්ධ වෙන්නේ. සංකාර නිරුද්ධ වෙනවා කියලා කිව්වේ ඇත්ත ඉදිරි පිටට මෙහෙම රූපයක් හම්බ වෙන්න පුළුවන්. හම්බ වෙන රූපය අරඹය හිතන්න බැරිත් නෑ. රාහුල් හඳුරු කියලා හිතන්න පුළුවන්. කතා කරන්නත් පුළුවන්. අවශ්‍ය දෙයක් දෙන්නත් පුළුවන්. සිතෙන් කියින් කියින් කළ හැකි. ඉබේම ජීවිතයේ තියෙන ආශ්‍රයන්ගේ මිදලා හින්දා අහකට යනකොටම දැකපු දේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන එක පෙනෙනකොට ඒ හිතපු ගියපු කෙරපු දේ නිරුද්ධයි. කර්ම රැස් වෙන්නේ අවිද්‍යාව නිරුද්ධුන සංඛාර නිරුද්ධ වෙනවා මිසක් සංඛාර රැස් වෙන්නේ නැහැ. හිතින් කියින් කියින් රැස් වෙන්නේ එතකොට ස්පර්ශ ආයතන හයේ ඕනම දෙයක් අරඹය හිතන්න කියන්න කරන්න පුළුවන්. නමුත් රැස් වෙන්නේ කර්මච්ඡය. තේරෙනවද කියන එක? එතකොට එහෙම නැතුව අවිද්‍යා නිරෝධ සංඛාර නිරුද්ධ කියන්නේ හිතෙන් කිංකිණි නිරුද්ධයි හටගන්නේ කියන එක නෙමෙයි. රැස් වෙන්නේ. හිතන්න පුළුවන් කියන්න පුළුවන් කරන්න පුළුවන් හිතන්න කියන්න කරන මේ නිමිත්තට ඒ නිමිත්ත ඉතුරු වුණොත් හිතින් කිංකිණි ඉතුරුයි. දැන් රාහුල හඳුරෝ කියලා මොන හරි දෙයක් හිතුවනම් කිව්වනම් කළානම් මං කියපු කරපු දේ නැති වුණාට කියපු කරපු නිමිත්ත ඉතුරු නම් කියපු කරපු දේ ඉතුරු යන ගණිතය යන්නේ. ඒකයි මට මේ බැනපු දෙයට විපාක හම්බ වෙන්නේ. දැන් මේ වචන නැති වුණාට ඒ විදිහටමයි නිමිත්ත ඉතුරු නැත්තම් කර්ම ඉතුරු නැහැ. කියන ගණිතය යනවා. එතකොට මේ වගේ ශුන්්‍යතාවයෙන් බලනකොට දැන් මොනක් කියන කෙනෙකුට ඒ මොහොතේම බලා ගන්න පුළුවන් ඇත්තටම අනුමානට පේන ස්පර්ශ ආයතන හයම ශුන්‍යතාවය. මොනක් කියන කෙනෙක් අයි දැන් ඒ ධාතුව නිසා තමන් තුල නම් ආශ්‍රයය දෙන්නේ. දැන් සද්ද හැනකොටම බල්ලෙක් කෑ ගැහුවා. මිනිස්සෙක් කෑ ගැහුවා කියනකොටම තමන් දන්නවා ධාතුව නිසා ආශ්‍රයය ඉදිරිය නේද කියලා හැට පේනවා වගේ. අන්න අලියෙක්ගේ ගඳක් වගේ. මිනිස්සෙක්ගේ ගඳක් වගේ කියනකොටම හොඳට දන්නවා ආශ්‍රය කියන්නේ ධාතුව නිසා Taman තුල ආශ්‍රය විදිලා. Taman දන්න විදිහේ මිනිස්සෙක්ගේ ගඳ මිනිස්සෙක්ගේ හඬ කියලා එහා පැත්තට යන්න බෑ. ඒ නිසා මෙහි ඇවිල්ලා කියලා දන්නවා. අපි ඒ හඬ අහන්න කියලා ගියොත් ආයෙත් සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු නිසා අපි තුල සද්දේ උපදිනකොට ආශ්‍රයදී කියලා දන්නවා මිසක අපි හිතාගෙන ඉන්නේ මනුස්ස සද්ද කියන එක නෑ. ඒ විදිහට ඔහොම යනකොට ස්පර්ශ ආයතන හයේම ශුන්‍යතාවයකට එනවා. ඒ ශුන්්‍යතාවය කියන ශුන්්‍යත චේතෝ විමුක්ති ශුන්‍ය ආත්ම භාවයෙන් ශුන්‍යයි. සත්පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයි. එහෙම ශුන්්‍යත චේතෝ විමුක්තිය ලැබෙන්නේ අනාත්මයට බැලුවොත් විතරයි. ඊට පස්සේ අපිට පුළුවන් නම් දැන් ඇහැ නිසාම මේ රූපය උපද්දලා ඒ දෙන නිසාම චක්කු විඥානයේ උපදිනවා. අවස්ථාවට මේ පිනෙන බව ඇති වෙනව නේද? දකින්නේ ඉතුරු නැතුවම නැති වෙනව නේද? කන්නඩියක් ඉදිරියට ගියාට පස්සේ කියලා අපි දැකපු දේ සිහි කරනකොට දැන් මේ සිහි කරනකොටත් මෙහෙම දෙයක් නැහැ. මේ මේක මනසේ තියෙන කර්ම නිමිත්තයි කියලා බලනවා. ආපහු අපි බලන්න කියලා ගියාමත් ඒ ධාතුනානත්වයේ තියෙන හේතු ටික ගැටුණු නිසා මේ මේ මේ අවස්ථාවට ස්කන්ධ ටික උපදී නේද කියලා දකිනවා. එහෙම එහෙම බැලුවොත් හටගත් දේ නැති වෙනවා කියලා වර්තමානයේ හටගත් නිමිත්ත විතරක් තියෙද්දි අනිත් හැම නිමිත්තන්ගෙම මනස මිදෙනවා. අනිත්‍යයට බැලුවොත් හටගත් දේ නැති වෙනවා කියලා බැලුවොත් නිමිති නැතිකම මිදෙනවා. මනස කිසිම නිමිත්තක් නැහැ. එතකොට ඒ අනිමිත්ත භවයෙන් නිමිත් ඒ කියන්නේ දැන් දැකපුගේ සිහි කරනකොට එතන නැහැනේ. ආයෙත් බලන්න කියලා ගියාම අවස්ථාවට හටගෙන පේනවා කියන තැනකින් තියෙන්නේ මේ වගේ ඔක්කොම නම් නිවිති නෑ. වර්තමානයේක සලායතන පච්චය, ජීවිත පච්චය එක්ම නිමිත්තක් දකිනවා. ඒ නිමිත්ත විතරයි තියෙන්නේ අනිත් හැම නිමිත්තන්ගෙම මනස මිදිලා කියන තැනකින් ආයතන ටික පරිහරණය කරන මට්ටමේදී කියනවා අනිත්‍ය චේතෝ විමුක්තිය කියලා. ඒක අනිත්‍යයෙන් බැලුවොත් විතරයි මේ ඔය අනිමිත්ත මට්ටම එන්නේ. අනිත් එක බැලුවොත් විතරයි. ඊට පස්සේ එහෙම ඒ අනිමිත්ත භවෙන් මිදුණාම ඒ මොකටද? ඒද නිවන සඳහා. මොකටද? ඒ අනිමිත්ත බව මේ හම්බෙන එක්ම නිමිත්ත විතරක් ඉතුරු කරලා අනිත් නිමිති වලින් මිදලා තියෙනවා. අල්ලගන්න එකක් නැහැ. මේ මොකද කලින් අත්දැකීම් මේකට හේතු කරගන්න ක්‍රම නැහැනේ. එතකොට මේ පේන දේ ඉතුරු නැතුවම නැති වෙනවා කියලා දකිනවා. ඒකට කියනවා සෝපදිසෙස නිබ්බාන. ආශ්‍රයයෙන් මිදලා මේ විදිහට ජීවිතය පවත්වන එක. මේ ශුන්්‍යත භවෙන් අනිමිත්ත භවෙන් කියන මට්ටම. ඊට පස්සේ ස්පර්ශ ආයතන 6ම අනිත්‍යයි අනාත්මයි. Taman තුලයි ආශ්‍රව නිමිති ඇති වෙන්නේ ආශ්‍රයයෙන් කියලා දකිනකොට ස්පර්ශ ආයතන 6 ප්‍රාර්ථනා කටයුතු කැමැති විය යුතු සතුටු විය යුතු කිසිම දෙයක් එයා නොදකින්නවා. අපනීතයි. ඒ කියන්නේ මෙච්චර කාලයක් කාර් කියලා බස් කියලා රත්තරන් කියලා රිදී කියලා මිනිස්සු කියලා සත්තු කියලා දැකපු හින්දායි ප්‍රාර්ථනා කළේ. කැමති වුණේ, ආස කළේ. නමුත් හැමතැනකදීම ධාතුව නිසා Taman තුල ආශ්‍රය දෙනවා කියලා දැකලා අර චිත්තන්ති චිත්‍රණ තතේ ලෝකේ ලෝකේ චිත්‍ර ටික කියලා දන්නවා සංකප්ප රාග පුරුසස කාමෝ කියන ටික තේරෙනවා හොඳට. එතකොට මේ මේ ස්පර්ශ ආයතන හයේ ගත යුතු කියලා ලැබිය යුතු කියලා ප්‍රාර්ථනා කට යුතු කියලා සතුටු යුතු කියලා කිසිම දෙයක් යට නැත්තම් ප්‍රනිදි නැතිකමට කියන අප්පනිහිත කියලා ප්‍රනිදි නැතිකමෙන් ප්‍රාර්ථනා නැතිකමෙන් මනස මිදෙනවා එතකොට ඒ මට්ටමට කියන්නේ ඒක ස්පර්ශ ආයතන හය එකක්වත් අල්ලන්නේ නැහැ ස්පර්ශ ඇස ඉදිරිපිට රූපයක් ආවත් ඒ කිසි ඇහෙවත් රූපේ චක්කුඥානවත් ඒ උපදින ධර්මයන්ගින්වත් Tamanට ගත යුතු කිසිම දෙයක් නැති මට්ටමකට මනස උපේක්ෂයි නෑ. එතකොට කියනවා අප්‍රණිත. ප්‍රණිදි නැතිකම මනස මිදිලා. මිදිලා. එතකොට අල්ලන්නේ. ඒ හැම වුණාම මොකද වෙන්නේ ලෝක නිරෝධී සාක්ෂාත් වෙනවා. ඒ ස්කන්ධ නිරෝධී මේ විමුක්තිය මොකටද? නිවන සඳහා. ස්කන්ධ නිරෝධී. අනිමිත්ත අපහිත චේතෝ කියන තුන් නිමිත්තෙන් කුමන හෝ නිමිත්තකින් අනේ මේ නිමිති වලින් මිදලා තිබුණොත් අනිමිත්ත බවක් උපදවාගෙන තිබුණොත් තමයි එක්සෙනික ස්කන්ධ නිරෝධය සාක්ෂාත් වෙන්නේ. මේකට කියව සෝපදිශේෂ නිබ්බාන. සෝපදිශේෂ නිබ්බානය කුමකටද? අනුපදිශේෂ පරිනිර්වාණය සඳහා. මෙහෙ මට්ටමේ ඉන්න කෙනාටයි ස්කන්ධයන්ගේ දැන් කෙලස් ටික අතහැරලා ස්කන්ධ ටික පැවැත්මන වෙන්නේ. ඒ ස්කන්ධ පරිහරණයේ තියෙන දුකෙනුත් මිදෙනවා. ජීවිත කෙලවර. එතකොට මේ සෝපදිශේෂ නිබ්බානත අනුපදිශේෂ නිර්වාණය සඳහායි මේ කෙලෙසුන්ගේ මිදෙන්නේ. ආශ්‍රයෙන් මිදෙන්නේ. එතකොට මට නම් ගොඩක් දැන් පහසු වෙලා තියෙන්නේ මේ ශුන්‍යත චේතුනේ. මිදෙන්නේ ශුන්‍යතාවයෙන් බලන එක. ඒ කියන්නේ නැති බවට වඩා ඇති දේ තුල පුද්ගලයෙක් නොවෙනවා කියන කාරණාව ටිකක් එක එක චරිත මත. දැන් අනාත්ම වූ ධර්මතාවය නිසා Taman තුල ආත්ම සංඥාවක් ඉදෙනව නේද කියලා බල බල යන්න පුළුවන්. මෙහෙම ගියාම ලැබෙන මට්ටම එකක්. ඒක තමයි ශුන්‍යත. චිතයෙන්. ඒ කියන්නේ ලෝකයා කියන ලෝකෙ මැද්දෙම ඉන්න පුළුවන් ශුන්‍යතාවය. ශුන්‍යත දර්ශනය. පෙර නොතිබි ඇහැ රූප චක්කු විඥානේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැති නැති වෙනවා කියලා බලන්න පුළුවන් බලනකොට තේරෙනවා එහෙනම් ඇති බවට මතකේ තියෙන මේ ටිකේ කෙලෙස් ටික. නිමිත්ත අහු වෙනවා කෙලෙස් කියලා. කර්මය අහු වෙනවා කෙලෙස් කියලා. එතකොට ඒ ටිකේ අනිත්‍ය බලලා ඒ ටික දිවන්න පුළුවන් සමහරවිට. එහෙම අනිමිත්ත බවටපත් වෙනවා ආපහු බලන්න ගියාමත් අවස්ථාවට හම්බුණා මිසක ඉපදුණා මිසක හිතාගෙන එක නෙමෙයි නේද කියලා හැමිලෙන එකට ගලපන්නේ නැහැ. එහෙම වෙනකොට තමයි අනිමිත්ත වෙන්නේ. අනිත්‍යයි අනාත්මයි කියන ධර්මතා දෙකෙන් බලනකොට තව පැත්තකින් ඊටත් වඩා ස්පර්ශ ආයතන හයම දුක හැටියට බලන්න පුළුවන්. ඒ දුක හැටියට බලනකොටයි අප්‍රණීත වෙන්නේ. අපි නිකමට කියමු දැන් ඇහැට පෙනෙන රූපේ හරියට මේ මාරෙක් වගේ නේද? එක එක හැටියට පෙනේ හිතලා කෙලෙස් ඇති කරලා තමන්ව දුක තමන්ව ජරා මරණ දුකට පත් කරවන්න ඇවිල්ලා ඉන්න හරියට හතුරෙක් වගේ නේද මේ රූපේ කියලා රූපේ දිහා බලනවා. දුක්ඛ සංඥාවෙන් බලන්නේ. එතකොට තමයි වදක චිත්තය එළඹ සිටින්නේ. වදකේ ප්‍රමුණා වගේ. ඒ කියන්නේ අර සතර මහා ධාතුව පෙන්නනවා නෑ මේ කියන්නේ බුහුතයි කියලා නපුරු යක්ෂයෝ රාස්සයෝ කෙනෙක්ව කණ්ඩ ඕන වුණාම තමන්ගේ නපුරු වේශයෙන් එන්නේ නැතුව රජ කුමාරිකාවක් ලස්සන කුමාරෙක් විදිහට ඇවිල්ලා සත්‍යයන් ඉස්සෙල්ල මුලා කරගන්න වසඟයටපත් කරගන්න. එහෙම කරගෙන ගිහිල්ලා ඉවරලා අල්ලගෙන මුරුමුරු බල කනවා. ඒ වගේ මහ භූත මොකද කරන්නේ තමන්ගේ ප්‍රකෘති ස්වභාවයෙන් පේන්නේ නැතුව ලස්සන උයන අග්ගයක් මේ මේ පෙනෙනකොට හොඳට දත යුතුයි මේ සතර මහා ධාතුවේ පෙනී හිටින්නේ. මොකද මහා භූතයන්ගේ තියෙන සුද්‍රාස්තකයන්ගේ තියෙන වර්ණ සංගතක උදුරලා අරගෙනම එහි මෙහෙම සටහන කදලා පෙන්වන්නේ. මේ එක එක හැඩ සටහන් වර්ණ සටහන් වලට හිතියට මේ පේන තිරරෙද්දට යටින් ඉන්නේ මහ භූත. අපි පේන දෙයට කැමති වුණොත් අපි නොමිදෙන්නේ මහ භූතයන්ගෙන් කබලින්කාහාරයෙන්. එතකොට එයා දන්නවා මේ සතර මහා ධාතුව සතර මහා ධාතුව හරියට මායාවෙන් කළ එකක් වගේ. අතු රූපේ. එක එක හැටියට පෙනී හිටලා මුලා කරලා අල්ලගන්න නේ දෙන්නේ. එතකොට එයා දන්නව දරුවෙක් හැටියට එන්න පුළුවන්. හතරන් හැටියට එන්න පුළුවන්. රිදී හැටියට එන්න පුළුවන්. මේ කියලා ඒ එනේන විලාසෙදි හොඳට දකින්න මෙතන තියෙන්නේ මේ මහ භූතයන් නිසා හම්බෙච්ච වර්ණ සතහනක් නේද අවස්ථාවට. මේක මේ දුකක් නේද? මොකද මේ රූපෙට අහු වුණොත් ඒ කාන්තෙන් මේ ජීවිතෙත් බැඳුනොත් අඬන්න විලාප දෙන්න ශෝක වෙන්න තියෙන කාරණාමයි ගෙනත් දෙන්නේ. සසරදී ජරා මරණ දුක තමයි අරගෙන යන්නේ නේද කියලා ඇහැ ගැන රූපේ ගැන එතකොට ඒ බඳු රූපය පෙන්නපු මේ ඇහත් එහෙනම් මට දුක දෙන පැත්තට උදව් වෙලා තියෙන්නේ නේද? එහෙනම් ඒ බඳු රූපය පෙන්වන්න උදව් වෙච්ච චක්කු විඥානයත් එහෙනම් මේ දුක ලබා දෙන පැත්තට උදව් වෙලා තියෙන්නේ නේද කියලා ඇහැ ගැන රූපේ ගැන චක්කු විඥානය ගැන දුක්ඛ සංඥාවෙන් බලනවා. සද්දය කියන එක එක එක විදිහට සද්දේ පෙනී ඉඳලා තණ්හාව ඇති කළා තමන් මන් තුල ආශ්‍රව ඇති කළා ජරා මරණ දුකට පමුණවන්න දෙන්න හතුරෙක් වගේ නේද මේ සද්දේ කියන්නේ. ඒ බඳු සද්ද රූපයේ උපද්දවන්න උදව් වෙච්ච කණක් තියෙනවා නම් සෝත විඥානයක් තියෙනවා ඒක හතුරු විසත් උදව් කළා මිසක මේ මට සසරෙන් මිදෙන්න උදව් කළා නෑ නේද කියලා මෙහෙම මෙහෙම මෙහෙම බලනකොට මෙයාට කැමති විය යුතු කාලයක් කරනකොට කැමති විය යුතු ප්‍රියකට යුතු ආසකට යුතු එකම දෙයක්වත් නැහැ. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ කියලා අර බලන්න කියන මේ ආයතන ටික. එතකොට පේනවා මේ අර අග මූලක, එතන දුකට මුලක්. වදක වදකෙක් වගේ. සතුරෙක් වගේ වදකෙක් වගේ දුකට මුලක් හැටියට මේ විදිහට බලනකොට ඔන්න මේ එකකවත් හිත ඇලෙන්නේ ඒක ඔක්කොම ඒක දැන් තුන් භූමියේම ගිනිගත් යකඩ වැටක් වගේ කියන්නේ හරියට ඔය ක්‍රිකට් සෙල්ලම් කරන්න හදන මිනිස්සේ දැන් ක්‍රීඩකයෝ 12 දෙනෙක් 11 දෙනෙක්ම එක පැත්තක් වෙලා ඉද්දි තමන්ට තනියමම ජීව දිගන්න වෙලා තියෙන ඔක්කොටම තමන්ට විරුද්ධව මෙච්චර පිරිසක් දැන් ඒකට ගා බෝලෙට ගහන කෙනාට. ඒ වගේ මේ ස්පර්ශ ආයතන 6කින් ධාතු 18කින් ආයතන 12කින් උපාදාන ස්කන්ධ පහකින් ඔක්කොම වට කරගෙන ඉද්දි තනියම මේකේ දිනන්න වෙලා තියෙනවා. ඈ මාර්ගික කියන්නේ කොතනකින්ද අල්ලගන්නේ මොන විදිහටද අල්ලගන්නේ කියන තැනකින් මෙයා ඉන්නේ. ඒ එක තැනකින් හරි ඒකයි මුළු දවස පුරාම සිහියෙන් නුවණින් ඉන්න කෙනාට විතරයි මේකෙන් ගැලවෙන්න පුළුවන්කම තියෙන්නේ. අනෙත් ඔක්කොම චුට්ටක්වත් අපිට හිතේසිව නැහැ. ඔක්කොම කොතනින්ද මොන විදිහට කෙලෙසයක් ඇති කරවන්නේ මොන විදිහට කෙලෙසයක් ඇති කළ සසට දාන්නේ කියනෝ ගානේ ඉදි කට්ටක තරම් අරමුණේ පවා උත්සාහවත් වෙනවා. ඈ ඒ කියන්නේ ධර්මතාවය. එතකොට අන්න ඒ විදිහට බලනකොට තමන්ට දුක්ඛ සංඥාව වෙලඹ සිටින. ඒ කියන්නේ ලෝකෙම කිසිදු දැන් සත්පුද්ගලයෙක් නෙමෙයි ධර්මතාව දිගන මේ එකදු ධර්මතාවයක්වත් තමන්ගේ හිතසුව පිණිසරන්නේ සංකතේ කියන මට්ටමක් එනවා. අන්න ඒ මට්ටමට බලනකොට බලනකොට බලනකොට තමන් තුල තියෙන මේවට කැමැත්ත හිඳෙනවා. ප්‍රාර්ථනා කටයුතු, හෙළිය යුතු, ආසකටයුතු ගතිය හිඳෙනවා. කැමැති භවෙන් මිදෙනවා. ආත්මනා ප්‍රතිඋත් භවෙන් මිදෙනවා. එතකොට කියනවා අප්පනිහිත චේතු විමුක්තිය. ප්‍රනිදි නැතිකම ප්‍රනිදි ප්‍රාර්ථනාව වලින් මිදිලා. ඒ මිදීමට කියනවා අප්පනිහිතයි. ප්‍රාර්ථනා නැතිකමක් ඒ විමුක්තිය කියන්නේ. කියලා. එතකොට ස්පර්ශාහිත නැහිත මොකක් ආවොත් අර මහා මේරු පර්වතයේ හුළඟට හෙල්ලෙන්නේ නැහැ වගේ යා හෙල්ලෙන්නේ නැහැ. මොකද ඒ විදිහම ඊට පස්සේ අකෝප්‍යයි. වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. මේ තුන් විදිහේ ආකාරයකින් කුමන ආකාරයකින් හරි මනස මිදුනොත් අකුප්පාමේ චේතු විමුක්තිය. මගේ චේතු විමුක්තිය අකුප්පේකේ ඥාන දර්ශනය එනවා වෙන මොකුත් ඉඳ නෙමෙයි. සම්මාදිට්ඨිය බලයි මෙතන. ඒ කියන්නේ ස්පර්ශ ආයතන හය දුකයි කියන සංඥාව දෙඩිව ලැබ සිටිනවා කියන කමයි යාට තියෙන සාක්ෂිය මේ විමුක්ති අකුප්පය කියන්නේ. අනිමිත්ත නිමිති නැති ඒ භවයේ එක්ම නිමිත්තක් තියෙනවා නම් ඒකද ප්‍රත්‍යයෙන් හටගෙන ප්‍රත්‍ය නැතිව නැති වෙනවා කියන මේ ඥාන දර්ශනයයි මෙයාට තියෙන ශාස්ත්‍රීය මේ විමුක්ති අකෝපය කියන්නේ. මොකද ඒක වෙනස් වෙන්නෙම නැහැ. මේ රූපේ වේවා මේ ස්කන්ධ ටිකේ අනාත්ම ස්වභාවය දකින එකයි මෙයාට මේ ශුන්‍යත චේතෝ විමුක්තිය වෙනස් වෙන්නේ නැහැ කියන්නේ. ඒ කියන්නේ ආයෙත් බැරිලා හරි පස්සකුසල භාවයට අවුවේ රැවටේ කියන එකට වෙන්නේම නැහැ කියන එකට ස්ථිරයි මොකද්ද එච්චරට එයාට නුවණයි මෙතන තියෙන අනාත්ම ධර්මතාවය. ඒකයි රහත් සම්මා දිට්ඨි රහත් සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි සම්මා ඥාන සමා වෙනවා. මොන නිසයි මේ චේතෝ විමුක් අනිචේතෝ විමුක්ති තියෙනවා මේ ශාසන බහැර. නමුත් ඒක කෝපයයි කියන්නේ ඒ චේතෝ විමුක්ති මේ වගේ නුවණ නිසා මිදීමක් නෙමෙයි කියන්නේ. දැන් අනිමිත්ත බව කියන්නේ නිමිති මෙනෙහි නොකිරීමෙන් අනිමිත්ත වෙලා මිසක. එයාට නිමිත්තක් දරවිලා මෙනෙහි කළොත් අර මිදීම අපොක් වෙනවා. මෙයාට නිමිත්තක් මෙනෙහි කළත් ළඟ සිටින්නේ අනිමිත්ත බවමයි. මොකද මේ නිමිත්තද පටිච්චසමුප්පන්නයි ප්‍රත්‍ය නැති වෙන්නේ නැති නෝනේ කියන නුවණ තියෙනවා. තේරෙන්නේ. ඒ නිසා මේක බොහොම සහේතුකමයි. ඒ කියන්නේ නිවන් දකීද අපිට නිවන ලැබෙයිද කියන විශ්වාසයකින් තොරව ලැබෙ මේ ඒකාන්ත කොටම මේ ගන්න පුළුවන් විදිහට කරන්න පුළුවන් එකම දේ මේ මේ ටික විතරයි. ඒ කියන්නේ මේ ඇත්ත තේරුම් ගන්න එකයි ලෝකේ තියෙන අමාරුව තියෙන්නේ. ඔය ඇත්ත තේරුම් ගත්තාම මේක කළොත් වෙනවනේ කියන කාරණාව තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණාම මේ ස්පර්ශ ආයතන හයේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව පෙන්වන්න ක්‍රමයක් නැතිකම ඔය තියෙන්නේ. දැන් මම අපි ඒක ඒක විදිහට කතා කළාම ස්පර්ශ ආයතන හය අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන එක ඔය කතා කළේ. එතකොට අනිත්‍ය දුක යනාත්මයි කියන ටික කතා කළාම ඒ ටික දකිනකොට අපි තුල ඇති වෙන මානසික මට්ටම තමයි ස්කන්ධ ස්පර්ශ ආයතන හය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා කෙනෙකුට දකින්න පුළුවන් නම් එතකොට එයාගේ ඇති මානසික මට්ටම තමයි අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියලා තුන් නිමිත්තකින් පෙන්වන්නේ. මේ මොකද මේ නිමිත්ත කියන්නේ මෙයාට මෙන්න මේ සංඥාව හිලඹ සිටින හොඳට. අනිත්‍ය සංඥාව, දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව කියන කාරණාව. එතකොට ත්‍රිලක්ෂණය අවබෝධ වුණා කියලා කියන්නේ ඒකයි. එතකොට ඉබඳු කෙනාටයි මේ අකෝ ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නයිදම් වික්‍රේ භ්‍රමචර්යයන් ලාභ සක්කාර සිලෝකන සංසන්න සීල සම්පදාන සංසන්න සමාධි සම්පදාන සංසන්න ඥාන දසන සංසන් යාචකෝ මේ වික්‍රේ අකුප්පෝ චේතු විමුක්තිය හිතදත්ත මිදම් වික්‍රේ භ්‍රමචර්යයන් හේතුසං හේත පරිසම් මගේ මහන්න මගේ මේ ශාසනයේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාදිය ලබා ගන්නත් නෙමෙයි. සීලයේ සඳහත් නෙමෙයි, සමාධියක් ඇති කර ගන්නත් නෙමෙයි කෙනෙකුට. ඔය ඍද්ධිවිදාදී නුවණවල් ඥාන දර්ශනය නිසාත් නෙමෙයි මගේ මේ ශාසනයේ තියෙන්නේ. යම් මේ අකෝප්‍ය චේතෝ විමුක්තියක් තියෙනවා නම්, ස්ථීර වූ සිතේ මිදීමක් තියෙනවා නම්, අරිහත් ඵල චේතෝ විමුක්තියක් තියෙන මෙන්න මේ සඳහායි මානෙ කියලා කිව්වේ. අපිට කරන්න තියෙන්නේ ආශ්‍රයෙන් හිත මිදෙන ටිකට විතරයි. මේ ස්කන්ධයෙන් මොකුත් අපිට කරන්න දෙයක් නැහැ. කෙලෙසුන්ගේ මිදුණු දවසට ස්කන්ධ නිරෝධය සාක්ෂාත් වෙනවා. දැන් අදද පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන එක දැක්කත් නැතත් වෙනවා. වෙන දේ අපිට නොපෙනෙන්නේ කෙලෙසුන්ගෙන් ස්කන්ධය උපදින නිසා. ඒ නිසා ඔන්න ඔය වගේ අර්ථයකටයි මේ කරන්නේ සියලුම දුකෙන් මිදෙන්න පුළුවන්. ඒකාන්තයෙන් මේ මේ ශාසනය හම්බ වෙච්ච වෙලාවේ වීර්ය කිරීම හිස් නැහැ. ඈ මොනවා හරි දෙයක් කියනවනේ මේ ප්‍රලාපයක් කියනවනේ මේ තමයි නියමම පිරිසිදුම දහම. ඉතින් මේකෙදි මේ ජීවිතයේ මොන විදිහට කැප කළත් මෙයාට පාඩුවක් කරන අනන්ත සංසාර දෙකින් යුද්ධපු දුක ලේසිනම් නෑ සසරේ ඕන්නේ මේ ජීවිතේ උපන්න දවසේ ඉඳලා මේ විඥානය කයට බැහැගෙන මේ වෙනකම් විඳ දුක බලන්න මේ වගේ මිනිසෙක් වෙන මට්ටමකට ආහේ පොදුනතු විඳින්න වෙන දුක හිතන්නකෝ ආයේ නිකන් නෙමෙයි මේ කර්ම නිමිති මේව තිබුණොත් ප්‍රතිසන්දි යනවා කියන එක නවත්තන්න බෑ. බුදුහාමුදුරු දේශනා කරන කර්මයේ හිස් නෑ. කර්මයේ බොල් නෑ කියනවා. කවදාවත් ඒ කර්ම නැමැති බීජ බොල් නෑ. පැලවෙනවම. ඒ නිසා අප්‍රමාදීව මේ අද උත්සාහවත් වෙලා අපිට පුළුවන් මේ ශාසනය තව කෙනෙකුටත් මේ නිවන් මඟ මත කරලා දෙන්න. ඒක තමයි සත්පුරුෂකම. ඉතින් ඒ සඳහා හැමදෙනාම උත්සාහවත් වෙත්වා. මේ අර කීප විදිහට භාවනා කරන තේරුණානේ. තුන් ලෝකයේ එතෙදි පහසු නිමිත්තක් ගන්න අනාත්මයටද බලන්න පුළුවන්, අනිත්‍යයටද බලන්න පුළුවන්, දුක්ඛ සංඥාවෙන් බලන දුක්පරස ආයතන 6 කියලා. කමන් ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනිත්‍ය දුක්ඛ සංඥාව, දුකේ අනාත්ම සංඥාව, අනාත්මේ අනිත්‍ය සංඥාව ඒ විදිහට මාරුල් මාරුල් බලන්න පුළුවන්. කොහොම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා එහෙම ගිහිල්ලා ගිහිල්ලා දැන් මමත් එහෙම තමයි බලබල හිටියේ. එයාට එක එක න්‍යායක් තේරෙනවා. අපි දැන් ඉස්කෝලේ ළමයෙක් පළවෙනි පන්තියේ ඉඳලා 10 පන්තිය දක්වාම විෂයන් 10ක්ම ඉගෙනගෙන ඉගෙනගෙන ඉගෙනගෙන යනවා. ඊට පස්සේ ගිහිල්ලා උසස් පෙළ මට්ටමට එනකොට එක පැත්තකට බර වෙලා එක විෂයන් තුනකින් ඉදිරියට දිගට දිගට දිගට යනවා. ඒ වගේ දැන් මේ අපි නොඑක ආකාරයෙන් කෙලස් දුරු කරගන්න ඒ ඒ තැන්වලදී ඒ ඒ විදිහට බැලුවාම බලලා බලලා කෙලස් අඩු වෙනකොට එයාට ඉබේම සරල පහසු මේ සම්මාදිට්ඨියත් එක්ක එක න්‍යායක් තියෙනවා ඊට පස්සේ එක දිගටම ඒ න්‍යාය යනවා හැබැයි කොයි තැනකින් ගියත් විමුක්තිය එකයි අන්තිමට වෙලා තියෙන්නේ රාගක්ඛය දේසක්ඛය උමහක්ඛය නිබ්බාණං කියලා කිව්වේ මේ තුන් දෙනාට වෙලා තියෙන්නේ රාග දේශ මොහ නැති නැති තැනින් තමයි මනස මිදලා තියෙන්නේ. රාග දේශ මොහ නැති හින්දා නිවන නැතිකම නිවනයි කියන්නේ නෙමෙයි ඉතින් රාග දේශ මොහ නැති වීමට තමයි අනිමිත්තයි කියලා. මේ මේ මේ මේ චේත විමුක්ති කියන්නේ. කියන්නේ රාගය නිමිත්ත, ද්වේෂ නිමිත්ත, මෝහ නිමිත්ත, රාගය නැතිකමින් අනිමිත්ත, ද්වේෂ නැතිකමින් අනිමිත්ත, මෝහ නැතිකමින් අනිමිත්තයි. රාගය තියෙන කෙනාම ද්වේෂය තියෙන කෙනා මෝහය තියෙන කෙනාම ප්‍රාර්ථනා ඇති කර ගන්නවා රාගය නැතිකමින් ද්වේෂය නැතිකමින් මෝහය නැතිකමින් අප්‍රණති එතකොට රාගය අසුඤ්ඤ කර ධර්මයක් ද්වේෂය අසුඤ්ඤ කර ධර්මයක් මෝහය අසුඤ්ඤ කර ධර්මයක් එතකොට රාග දේශ මෝහ නැතිවීමෙන් ශුන්‍යයි කියන තැනකට ඇවිල්ලා තියෙන්නේ නානා ව්‍යංජන එකාත්මයක් අන්තිමට මොකද ශුන්‍යතාවයෙන් එයාට සිහි කරන්නත් පුළුවන් ඒ අරමුණම අනිමිත්ත භවෙන් සිහි කරන්නත් පුළුවන් අපනිහිත භවෙන් සිහි කරන්නත් පුළුවන් එළඹ සිටින්නේ ඕන තැනකින් හිත තියන්න පුළුවන් කෙනා කෙනා ආපු න්‍යායෙන් කතා කරලා විතරයි තියෙන්නේ කෙනා කෙනාට උඩට යනකොට පහසු එක න්‍යායක් තියෙනවා ඒ එතකොට අපි දැනගත යුතුයි රාගක්ඛය දේශක්ඛය මොහක්ඛය නිබ්බාණං කියලා කිව්වේ වෙන මොකක්ද මේ රාග දේශ මොහ ක්ෂය වුණාම මේ තුන් නිමිත්ත එළඹ සිටිනවා අනමිත්ත අපනිත ශුන්‍යත. විමුක්තිය කුමටද නිවනට. එදාටයි ස්කන්ධ නිරෝධය සාක්ෂාත් වෙන ක්ෂණිකවත් ඉබඳු මට්ටමක් උපදවාගෙන හිටපු කෙනාටයි සෝපතිස්සේස නිබ්බාන කියලා ස්කන්ධ පරිනිර්වාණය මේ තියෙන ස්කන්ධ ටිකම නැති වෙනවා මතු ටිකක් නැති දැනකටපත් වෙන්නත් පුළුවන් කියන කාරණාව තියෙනවා. ඒ සඳහා කරන්ද දවස පුරාම පුළුවන් තරම් උත්සාහවත් වෙන්න මේ සූටි සූටි දේ ගැනත් හරි සැලකිලිමත් වෙන්න වෙනවා. සති නිමිති හිත තබා ගන්න හැම වෙලාවෙම උත්සාහවත් වෙන්න. මේ අතුල් තියන එනකොටත් ඊට පස්සේ දවස් දෙකක් හොඳ වීර්යයක් යොදන්න වෙනවා. හොඳට පොරකණ්ඩ වෙනවා. උපදින අරමුණු එන්නේ පුද්ගලය අවශ්‍යම කෙනෙක් හැටියට කියලා හිතාගෙන. බහැර කෙනෙක්මයි තී කරන්නේ. පුද්ගලෙක්මයි තී කරන්නේ. ඒ වාරයක් ගානේ Taman සිහියෙන් අවදි සිහිය කියන්නේ මොකක්ද? සිහිය කියන්නම උපදිනකොටම නැහැ. එහෙ තියෙන්නේ මෙහෙම දෙයක්. ඒ නිසා මෙහි පුද්ගලයෙක් නැති වුනේ මං. එතකොට බහැර කෙනෙක් ගැන හිතන්නේ. කියලා Tamanටම ලැජ්ජ හිතෙන ඩොක්කකයින් දුන්න. ආයෙත් ඉක්මකොට ආයෙත් මතක් කරන්නේ නැහැ. එතන තියෙන්නේ මෙහෙම කන බොන ආහාරයෙන් හැදෙන මෙහෙම කොටස් ටික. ඒ නිසා Taman තුලනේ මේ අනාත්ම පුද්ගල සංඥාවේ තියෙන්නේ. නම වශයෙන් කියලා හරි. ආපහු බලන්න ඒ ටිකක් වැඩි හයියෙන් තමයි ආයෙත් බලන්න කියලා ගියාමත් ඒ කෙනා පුද්ගලයා හම්බ වෙනව නෙමෙයි ඒ ධාතුව නිසා මෙහෙනව නේද කියලා ඔහොම ඔහොම ඔහොම බලනවා බලපුවලා හිතවනවා එච්චරයි කරන්නේ මේ ටික කරන්නේ මේ ටිකේදී බලන්න